था අදත් මේ සිකුරාදා දවසේ පවත්වාගෙන යනු ලබන සම්භාසව සූත්‍ර දේශනාවේ ගිය සතියේ අවසන් කරගන්නට නොහැකි වුණු තරමක් ගැඹුරුයි කියලා වැටහීමටපත් වෙච්ච ඒ කරුණු කාරණා ටිකම නැවත වතාවක් විමසා බලලා ප්‍රතිවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව කෙසේ කොයි ආකාරයෙන් දුරු කරගන්නේද ප්‍රහාණය කරගන්නේද කියන දහම් දැනුම මේ මොහොතේදී තව දුරටත් ලබන්නට මේ හැමදෙනාගේම සූදානම බලාපොරොත්තුව. පින්වතුනි අපි එදා කතා කළා සිව්පස පරිහරණයේදී කෙබඳු නුවණකින් ඒ භාවිතා කළ යුතුද කියලා. ඇඳුම් පැළඳුම් පරිහරණයේදී ආහාර පාන පරිහරණයේදී ආවාස නිවාස බෙහෙත් ගිලන්පස පරිහරණයේදී නුවණ නොයදුනොත් ඒ හැම තැනකම ලෝභ ද්වේෂ ආදී කර්ම ක්ලේශ අකුසල් නිබඳව පහළ වෙන ස්වභාවයකයි අපි කවුරුත් ගත කරන්නේ. එනිසා ප්‍රතිවේක්ෂාව කෙලෙස් අකුසල් නසන ප්‍රතිපදාවේ අනිවාර්ය තමාංගයක් වෙනවා. භෝජනම්හි භෝජනම්හි ච මත්ථම්යෝ භෝජනයේ සූපස පරිහරණයේ මාත්‍රාව දැනගත යුතුයි කියලා කියනවා. භෝජනම් හි අමත්තඤ්ඤුන් භෝජනයේ පමණ නොදන්නේ නම් සිව්පස පරිහරණයේ ප්‍රමාණය නොදන්නේ නම් දුබල ගසක් මහසුලඟින් බිම හෙලන්නාක් මෙන් මාර්යාගේ ගොදුරක් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. එනිසා අපි ගිය සතියේ කතා කළා සිව්පස්සේ පරිහරණයේදී නුවණ නොයදුනොත් කෙලෙස් හටගන්නේ කොහොමද කියලා. අද දවසේ අපි නැවත වතාවක් ඒ කරුණු ටික කෙලෙස් හට නොගන්න අපි කුමක්ද කළ යුත්තේ කියන එක ඊට වඩා ටිකක් පැහැදිලි තේරෙන විදිහකින් කතා කරනවා මේ කොටස පැය ගණනාවක් දවස් ගණනාවක් කතා කළ යුතු කොටසක් එහෙත් මේ ඉදිරි කෙටි කාලය තුල මේ සූත්‍ර දේශනාව අවසන් කළ යුතු නිසා තරා විදියක සීමාවක් පනවගෙනයි මේ කරුණු පැහැදිලි කරන්න වෙන්නේ. පටිසංඛායෝනිසෝ චීවරං පටිසේවති සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්සමකස වාතා තපසිරින් තප සම්පස්සානං පටිඝාතාය යාව දේව හිරිකෝපීන පටිච්ඡාදනත්තං ඇඳුමක් පරිහරණය කරනකොට අතට ගන්නකොටම අපි සිහි කළ යුතු මෙනෙහි කළ යුතු ධර්මතාවයක කෙබඳු අතකට යොමු කරන්නට ඕනද කියන කාරණාව මේ තුල අන්තර්ගත වෙනවා. මේ ඇඳුම මේ චීවරය සීතස්ස පටිඝාතාය සීතල නැති කිරීම පිණිසය. උන්නස්ස පටිඝාතාය ස්නේ නැති කරන්නට. දංශ මකස නැස්සන්ගෙන් මදුරුවන්ගෙන් වෙන උවදුරු වලක්වා ගන්නට වාතා තප ශරීර අභ්‍යන්තරයෙන් ඇතිවන්නා වූ වාපික්කිපීම් ආදියද බාහිරයෙන් ඇතිවන්නා වූ වාතයෙන් පිටින්සෙමින් හට ගන්නා වූ අවුසුලන් වලින් හට ගන්නා වූ පීඩාවන් වැළැක්වීම පිණිසද තපසිරින් සප සම්පස්සානං සර්පයාදීන්ගේ සතුන්ගේ ස්පර්ශයෙන් වලක්වාලීම පිණිසද ලැජ්ජාවිය යුතු තැන් වසා ගැනීම පිණිසද මේ ඇඳුම පරිහරණය කරමි කියන අදහස යෙදිලා තියෙන්නට ඕන. හුඟක් දෙනෙක් මෙන්න මේ වාක්‍ය කියලා ඇඳුම් පරිහරණය කරනවා ප්‍රතිවේක්ෂාව හරි කියලා. එහෙත් අපට මෙන්න මේ උත්තරය ලැබෙන ක්‍රමයක් ක්‍රියාවක් අපට ලැබෙන්න ඕන. මේ ටික මෙහෙම කිව්වට ප්‍රතිවේක්ෂා කළා වෙන්නේ නැහැ. ප්‍රතිවේක්ෂාව කරන්න ඕන දෙයක්. එහෙනම් අපි මෙතනදී හොයා ගන්නට ඕන කල යුත්තේ මොකක්ද කියලා. උද්දේශ නිද්දේශ පටිනිද්දේශ උද්දේශය කියලා කියන්නේ බෙහෙත් තුණ්ඩුව වගේ කසාය තුණ්ඩුව. මේ දේශනා පාඨයේ කසාය තුණ්ඩුව වගේ බෙහෙත් තුණ්ඩුව. ඊළඟට අපි මේ කසාය තුණ්ඩුව ලියාගෙන බෙහෙත් හොයන්න ඕනේ හිතේට විදලා. නිදේශය කියලා කියන්නේ අවස්ථාව බෙහෙත් ටික හොයාගෙන තඹ ගන්න. ප්‍රතිනිදේශ කියලා කියන්නේ බෙහෙත පරිහරණය කරනවා බොනවා. ඉඟුණ ලබනවා. ඒ වගේ මේ ධර්මයේ අවස්ථා තුනක් තියෙනවා උද්දේශ නිද්දේශ ප්‍රතිනිද්දේශ. මේ උද්දේශයේ සූත්‍ර පාඨය නැවත නැවත ප්‍රකාශ කළාට ඒක ප්‍රතිවේක්ෂාව හෝ ධර්ම සෘත්‍රීම හෝ වෙන්නේ නැහැ. අපි මේකෙන් හොයා ගන්න ඕන දැන් ඖෂධය. කුමක්ද සීතලෙන් ආරක්ෂා කරන්නේ? කුමක්ද උස්නේන් ආරක්ෂා කරන්න ඕන? නැස්සන්ගෙන් මදුරුවන්ගෙන් රකින්න වෙලා තියෙන්නේ කුමක්ද? අවුසුලන් ආදීන් වාපිත් ආදීන් රකින්න වෙලා තියෙන්නේ කුමක්ද? ඒවා දෝෂ සහිත වෙන්න නොදී රැක ගන්න වෙලා තියෙන්නේ කුමක්ද? සර්පාදීන්ගෙන් නපුරු පහසකට යන්න නොදී රැක ගන්න වෙලා තියෙන්නේ කුමක්ද? ලැජ්ජා විය යුතු දේ කුමක්ද? ඇයි අපි මේවා රැක ගන්න වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්න ටිකත් එක්ක තමයි අපට ඒ සඳහා උත්තර ලැබෙන්නේ. මේ කය මම මගේ මගේ ආත්මය කියලා පරිහරණය කරන මේ රූපය මේ කය සීතලට හසු වුණොත් ලෙඩ වෙනවා පීඩාවට දුකටපත් වෙනවා රූප කියලා කියන්නේ නිසයි රුප්පනාර්ථයෙන් රූප වෙනස් වෙනවා සීතල නිසා වෙනස් වෙනවා විපරිණාමයටපත් දුකටපත් වෙනවා උස්නේ දැඩිව આવොත් දුකටපත් වෙනවා වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් පීඩා ලැබුණොත් මරණය හෝ මරණාසන්න දක්වා දුකකට වුවත්පත් විය හැකි මේ කය පෙරලෙන්න පුළුවන් වෙනසකට. වාපිත් කිවින් අභ්‍යන්තරයෙන් බාහිර අවුසලන් ආදීන් පීඩා ඇති වෙන්න පුළුවන්. පුංචි සතෙක් සර්පේ කූඹියේ දෂ්ට කළා මේ කය වෙනස් වෙනවා විපරිණාමයටපත් වෙනවා දුකටපත් වෙනවා. වසාගත්තේ නැත්නම් ලැජ්ජාවට අන් අයගේ උපහාසයට අපහාසයට සිනහවට ලක් වෙනවා. ලැජ්ජා කටයුතු කයක්. මින් කියවෙනවා අපේ මිනිස් සිරුවේ ආත්ම කොට ඇති මම මගේ කියන කයෙහි ස්වභාවය. කය නිට්ටියද සැපද ආත්මද කියන ප්‍රශ්නයට උත්තර හම්බ වෙනවම තැනදී. කය නිට්ටය නම් සැප නම් ආත්ම නම් මේ රෙදි කඩකින් වහලා ඇයි මෙච්චර ආරක්ෂා කරන්න වෙන්නේ? රෙදි කඩක බාහිර දෙයක පිහිට හොයන්න උනේ ඇයි? සීතලෙන් රකින්න මේකට රෙදි කඩක් පෙරෙන්නේ නැත්තම් උස්නේන් රැක ගන්න රෙදි කඩකින් වහගත්තේ නැත්තම් මෙති මදුරුවන්ගෙන් බේර ගත්තේ නැත්තම් අවුසුලන් වලින් රැකගත්තේ නැත්තම් සතුන් සර්පාදීන්ගෙන් ආරක්ෂා කරගත්තේ නැත්තම් මේ කයට මොකක්ද වෙන්නේ මොනතරම් දුකකට මොනතරම් වෙනසකට පරිවර්තනයකට පෙරලෙයිද එහෙනම් ඒබඳු කයක් නේද අපි පරිහරණය කරන්නේ. මමය මගේය මගේ ආත්මය කියාගෙන. දැන් අපිට වැටහෙන්නට ඕන අර දහම දර්ශනයට අනුව මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කය ඒක මමම නම් මගේම නම් මගේ ආත්මය නම් මේ බාහිර වෙදි කඩක රැකවරණය ඕන වෙන්නේ නැහැ. නিত্য බවක්, ආත්ම බවක්, නොවෙනස් වෙන බවක් මම මගේ මගේ ආත්මය කියන පදනම තුල තියෙන්න ඕන. එහෙත් ශ්‍රද්ධි කඩකින් වසාගත්තේ නැත්නම් දුකකට විපරිණාමයටපත් වෙනවා නම් රුප්පණයට වෙනස් වීමකට ලක් වෙනවා නම් එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි තැනක මම මගේ මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද දුකත් සමුදයත් දෙක ප්‍රකට කරගන්න ඕන තැනක් වෙනවා මෙන්න මේ තැන හැමතිස්සෙම බලන්න ඕන මේ ඇඳුමින් මේ ආවරණේ නොවුනොත් මේ කය කෙබඳු ස්වභාවයකටපත් වේවිද මම නම් මගේ නම් මගේ ආත්මය නම් මට කැමති විදිහක් පවත්ත පවත්වන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒත් මේ බාහිර රෙදි කඩේ පිහිට නැතුව මමය මගේ කියන මේ කය විපරිණාමයට වෙනස් වීමකටපත් වෙන්න නොදී සීතලෙන් පින්නෙන් අවුවෙන් වැස්සෙන් මෙසි මధుරවංගෙන් ඇතිවෙන උවදුරුවෙන් වලින් වළක්වා ගන්න පුළුවන්ද වෙනස් නොවි පවත්වන්න පුළුවන්ද එහෙනම් මේ කය අනාථ දෙයක් නේද අසරණ දෙයක් නේද අනාථ අසරණ රිත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ බාහිර වස්තුවක පිහිටක් නැති වුනොත් මේකයි මොන තරම් විපරිණාමයකට වෙනසකටපත් වෙනවා. අන්න නොවලින් මෙන්න මේ ටික විමසලා බලනකොට ගැඹුරෙන් ඔබට තේරෙනවා රූපය කියන්නේ කෙබඳු තැනක්ද රූපේ සැබෑ අර්ථය රූපනාර්ථය මේ විපරිණාමය වෙනස් වෙන පෙරලෙන නිසාම නේද රූපේ දුකට පෙරලෙන නිසාම නේද රූපේ එහෙනම් මේ බඳු රූපයක මම මගේ මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද මේ ඇත්ත සැටියෙන් නොදකින නිසා රූපේ ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා මේ දුක් වූ රූපය මම මගේ මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? අන්න මෙතෙක් දුකක් සමුදයක් දෙක එකක් කොට දැක්ක දේ රූපේ මම මගේමයි කියලා දැක්ක තැන මම මගේ මගේ ආත්මය කියන අදහසක් බව කෙලෙසයක් බව වෙන් වෙනවා රූපේ යථාර්ථය මත වෙනවා දුක වෙන් වෙනවා දුක්ඛ සමුදය වෙන් වෙනවා මේ දෙක වෙන් වෙච්ච කෙනාටයි Nirodhe මාර්ගය හම්බ වෙන්නේ. එතකොට ඔහු හඳුනා ගන්නවා මේ කය මේ කෙලෙස්යෙන් ස්පර්ශ වෙන තාක්කල් මම මගේ මගේ ආත්මය කියන තෘෂ්ණා දෘෂ්ටියෙන් පරිහරණය කරන තාක්කල් මේ රූපයේ ස්වභාවය වූ විපරිණාමයටපත් වෙනකොට මට සීතල දැනෙනවා සීතලෙන් මම පීඩා විඳිනවා උස්නේ මම පීඩා විඳිනවා මැසි මදුරුවන්ගෙන් මම පීඩා විඳිනවා තරපයන් නිසා මම පීඩා විඳිනවා කියන මේ ස්වභාවික ධර්මතාවයේ උරුමකාරයා විඳින්නා බවට පත් වෙනවා දුකේ උරුමකාරයා බවට පත් වෙනවා එහෙත් මේ රූපේ යථාර්ථය දකිමින් මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසය දුරු කරගත්තොත් රූපේ යථාර්ථයේ රුප්පනාර්ථයම වේවි ඉහෙතේ මම නොවේ නම් මගේ නොවේ නම් මගේ ආත්මය නොවේ නම් ඒ තෘෂ්ණා සමුදයෙන් මේ රූපය ඇසුරු නොකරන තැන දුක ඉපදිලා නෑ නේද මම දුක් විඳිනවා මට දුක හිමි වෙලා මට දුක උරුම වෙලා කියන අදහස නෑ නේද දුක ඉපදිලා නෑ නේද එහෙනම් මේ දුක ලබන දුකෙන් මිදෙන මග ඒ සැප ලබන මගත් මේ රූපයේ ඇත්ත ඇති සැටියෙන් දැකීමම නේද කියන අවබෝධයෙන් නුවණින් යුතුව කය පරිහරණය කරනකොට කය වසා ගන්න රෙදි කඩට ඇලුම් කරන්නේ නෑ අපි. කය වසා ගන්න රෙදි කඩ නිසා මානයක් ඇති කරගන්නේ නෑ. කය වසා ගන්න රෙදි කඩ නිසා තණ්හාවක් උපදවා ගන්නෙ නෑ, උඩඟුකමක් ඇති කරගන්නෙ නෑ. දැනට අපි ඇති කරගන්න පහත් ලාමක හැඟීම් එන්න ඉඩක් නැහැ විට. එතකොට තුවාලයක් වහගන්න කණ්ඩු පටිච්ඡාදන තුවාලයක් වහන රෙදි කඩක් වගේ අපි අඳින ඇඳුම. මේ මුළු ශරීරයම තුවාලයක් වනයක් කොට දකිනවා. පුංචි මැස්සෙකුට පුංචි මදුරුවෙකුට කරන්න පුළුවන් විනය අපි දන්නවා. සීතල උෂ්ණයේ වැදුනොත් මේ තුවාලය වන වෙනවා. දුහුවිලි වැදුනොත් වන වෙනවා. අවුසුලන් වැදුනොත් වන වෙනවා, තුවාල වෙනවා, වේදනා දෙනවා. එනිසා මේ කය තුවාලයක් කොට දකිනවා. ඒ බඳු ආකාරයකින් දකිනකොට මේ ඇඳුම කියලා කියන්නේ මේ දුක වහගන්න තියෙන මේ Brahmacharyaවේ හැසිරෙන්න මේ මාර්ග Brahmacharyaවේ හැසිරෙන්න කුසල් දහම් වඩා ගන්න මේ ඇති වෙන්න තියෙන දුක් වළක්වා ගන්න තියෙන ප්‍රතිකර්මයක් හැටියට කුවාලයක් වහන රෙදි කඩක් හැටියට තේ සැලකීමටපත් වෙනවා කයෙහි යථාර්ථයේ සොයමින් කයෙහි යථාර්ථයේ දකින කෙනාට එනිසා චීවර පරිහරණයේදී ඇඳුම් පරිහරණයේදී සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දන්සමකත වාතා තපදෙන්ගප සම්පත්තානං පටිඝාතාය යාවදේව හිරිකෝපේන පටිච්ඡාදනත්තං කියන මේ ධර්ම පරියායේ ඒ ආකාරයෙන් ගොඩ නැගෙන්නේ කය පිළිබඳව ඇති සැපින් කායානුපස්සනාවට බර වුණා එතකොට ඒක වචන වලක් වෙන්නේ නැහැ. දුක දුක හැටියට දකිනකොට කයේ ස්වභාවය දකිනකොට નિરાයාසයෙන්ම අදින ඇඳුම පිළිබඳව නුවණ යෙදිලා. අන්න ඒ බඳු නුවණක් පහළ කරගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව නුවණ පහළ වෙන ආකාරයෙන් කය දිහා බලලා මේ පරිහරණය කරන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා සැබෑ ප්‍රතිවේක්ෂාව. ඊළඟට පටිසංඛායෝ නිසෝ පින්ඩපාතං පටිසේවති නේවද වාය නමදාය නමණ්ඩනාය නවිභූෂනාය යාව දේව ඉමස්ස කායස්සටි පියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචර්යානුග්ඝාය ඉති පුරාණං ච වේදනං පටිහංකාමි නවංච වේදනං න උප්පාදිස්සාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝ කරුණු 13ක් තියෙනවා මෙතන මදේ පිනිස ක්‍රීඩා පිනිස නොවේයි මේ ගන්න ආහාරය අලංකාරයේ සැරසීම් පිනිස නොවේයි මේ ගන්න ආහාරය හිමස්ස කායස්ස තිතියා හුදෙක්නේ කයේ පැවැත්ම සඳහාය. භ්‍රමචර්යා අනුග්‍රහය භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිසය. ඉති පුරාණංච වේදනං පුරාණ වේදනාවන් නැති කිරීම පිණිසය. නවංච වේදනං න උපාදිස්සාමි අලුත් වේදනාවන් උපදවීම යාත්‍රාච මේ භවිෂ්‍යතේ නිවැරදි පැවැත්මද වන්නේය නිවැරදි බවද වන්නේය පහසු විහරණයද වන්නේය මේ ආදී අර්ථ මතු වෙනසේ කය දිහා බලන කෙනෙකුටයි කය පිළිබඳව ප්‍රතිවීක්ෂාවෙනුයි ආහාර පිළිබඳව ප්‍රතිවේක්ෂාව නිවැරදිව කරගන්න පුළුවන් වෙන්නේ. කය දිහා බලලයි ඒ ඇත්ත හඳුනා ගන්න වෙන්නේ. කයට ආහාර නොලැබුණොත් කයේ පැවැත්මක් නැහැ. කය පවතින්නේ ආහාරය නිසාමයි. ආහාරය නොලැබුණොත් ආහාර නැති තැන කයේ පැවැත්මක් නෑ. කය පවතින ආහාර ඕන. ආහාර සමුදයෙන් රූප සමුදය. ආහාරය නිසාමයි කය පවතින්නේ. එනිසා ආහාරයෙන් මේ කය පවත්වන හැටි ආහාර නිසා කුමක්ද සිදුවෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි ගිය සතියේ ටිකක් විස්තර කළා ආකාර දෙකකින්. නැවත වතාවක් ඒ ක්‍රම දෙකම කෙටියෙන් සිහිපත් කරනවා. අපි එතනදී පෙන්වුවා එකක් සම්මතික වශයෙන් ආහාරයේ පටික්කුල සංඥාව හැටියට ආහාරය දිහා බලන්න පුළුවන්. මොකද මේ නුවණ නොයදුනොත් ආහාරය වළඳන තැන ලෝභ ද්වේෂ දෙකෙන් වෙන් වෙන්න පුළුවන් කමක් නැහැ කාටවත්. බත් පිනක් පිනක් පාසා ලෝභ ද්වේෂ පහළ වෙනවාමයි. ආශ්‍රවක්ෂය කරන්න කෙලෙස් සිඳින්න නිවන් දකින්න නම් මේ පරිහරණයේදී මේ ආශ්‍රව ක්ලේශයන් පිට නොදෙන්න ඕන. ඒ ආශ්‍රව ක්ලේශයන් මතු නොවෙන්න නම් මතු නොවන විදිහට ඒ ආහාරය පරිහරණය කරන්න ඒකදී අපි මතක් කළාපත් පිටේපත් පතේ ඉඳලා ඒ බුදු පුදටත් සුසුබත් පත අත ස්පර්ශ කළ තැන ඉඳලා පිළිකුලටපත් වෙන හැටි බලන්න. කටට එනකොට මොනතරම් පිළිකුලටපත් වුණා ආමාශයට යනකොට මොනතරම් පිළිකුලකටපත් වුණාද? ආමාශයෙන් පහළට යනකොට පිටිපසින් පිට වෙනකොට අර බුදු බුදටත් සුදුසු ආහාරය මොනතරම් පිළිකුලකටපත් වෙලාද? ඊළඟට ඒ අතරත උරාගත්ත දේ තුල හැදුනේ මොනවද? රත්තරන් විදී මුතුමැණික් වටිනා දෙයකක්වත් හැදුනේ නැහැ. අසුබ වූ අසාර වූ දුකඳ වූ පිළිකුල් වූ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු අකුගඩුවක් මා දලබු පෙනහලු ලේ සරව සෙම්සුතු හටගත්තේ මෙබඳු අසුබ කයක් මේ ආහාරය නිසා ගන්න ආහාරය නිසා වර්ධනය වෙන්නේ අර බුදු බුදට සුසු ආහාරය තමයි කෙස් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරයම තමයි ලොම් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරය තමයි අසුබ වූ නිය බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදට සුදුසු ආහාරය තමයි දත් බවට පත් වෙලා තියෙන්නේ. බුදු බුදටත් සුදුසු ආහාරය තමයි හැම මත්නහරයට ඇත මිදුලුවක් ගඩුවක් මාන් පැසුණු ආහාර අසුචි බවට පත් මේ දෙතිස් කුණපයන් හැදුනේ මේ බුදු බුදටත් සුදුසු ආහාරයම ආහාරයේම පරිවර්තනයක්මයි ඒ නිසා අපි බලන්න ඕන මෙබඳු පවිත්‍ර වූ බත්පතක් මේ බඳු දෙතිස් කුණක වූ අසුචි ගොඩක් බවට කුණු ගොඩක් බවට පරිවර්තනය වෙන හැටි. ඊළඟට එසේ සකස් වෙන කය තුල හටගන්න ආදීනව චක්කු රෝගෝ සෝත රෝගෝ ඝාන රෝගෝ දිවහා රෝගෝ කාය රෝගෝ තීත රෝගෝ කන්න රෝගෝ මිත්‍ර රෝගෝ මේ ආදී වශයෙන් දහසක් රෝග පීඩාවන් ඇති වෙන්නේ මේ ආහාරයෙන් හදාගන්න මේ දෙතිස් කුණප තුල හැදෙන්නෙත් අසුබ දේ අසුබ දේ හැදෙන තැන નિરાයාසයෙන් ලැබෙන දායාදයක් රෝග පීඩා වාත වේදනා කැක්ක මේ ජීවිතයේ දුක ඊළඟට මේ ආහාරයෙන් යැපෙන ආයතන නිසා බාහිර අරමුණු ගැටිලා කර්ම ක්ලේශ ඇති වෙලා ඒ කර්ම හේතුයෙන් ප්‍රතිසන්දි විඥාණය තිරිසන් പ്രേත අසුර නිරය ආදී මිනෝයේ කුත්පත්ති ස්ථාන තුල පිහිටමින් නැවත නැවත සසර හැදෙනවා මේ සිව්වපාය ආදී දුගතිය දක්වා ජාති ජරා මරණ දුක දක්වාම මේ ආහාර බඳුන දිහා බලාගෙන මේ ආහාරය මෙබඳු දුකකට පත් කරනවා නේද කියලා කෙනෙකුට බලන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ආහාරය නිසා හැදෙන කෙස් ලොම් නිය දත් හම මස මේ ආදී දේවල් දිහා නුවණින් විමසා බලන්න පුළුවන් මේ ආහාරය නිසා හැදෙන මොකක්ද මොනවද හැදිලා තියෙන්නේ කිස් හැදිලා සත්වයේක පුද්ගලයෙක් ආත්මයක් කිසිම මමද නිය මමද මගේද දත් මම මගේ කියලා ගන්න පුළුවන්ද ටිකක් හොයලා බලනවා විමසලා බලනවා බාහිරේ අසුචි ගොඩක් දැක්කොත් ඒකට මම මගේ කියන්නේ නැහැ තණ්හාවෙන් ආසාවෙන් ඒක වැළඳ ගන්න හිතෙන්නේ නැහැ මුත්‍රා පිටක් දැක්කොත් ආසාවෙන් සිප වලඳ ගන්න හිතෙන්නේ මම වගේ කියන්න බෑ. ලෝභ හිතක් පහළ වෙන්නේ සෙම ගොඩක් දැක්කොත් අනේ ලස්සනයි කියලා අතට ගන්න හිතෙන්නේ පිට කහපාටට තියෙන පිට ගොඩක් දැක්කොත් ලස්සනයි සුබයි සැපයි කියලා දෑතට ගන්න හිතෙන්නේ කබ කඳුළු සොටුදිය කෙල ගොඩක් ලස්සනයි සපයි හොඳයි කියලා ගන්න හිතෙන්නේ විසිරලා ගිය බඩවැල් ටිකක් මම මගේ කියලා අනේ ලස්සනයි කියලා දෑතට ගන්න හිතෙන්නේ හදවත වකුගඩුවක්ම මේවා ගලවලා තිබුණොත් කාටවත් අතට අල්ලන්නවත් හිතෙන්නේ නැහැ ස්පර්ශ කරන්න හිතෙන්නේ ලේ ගොඩක් අතින් අල්ලන්න හිතෙන්නේ ස්පර්ශ කරන්න හිතෙන්නේ අසුබයි. ඒබඳු පිළිකුල් ටිකම නේද මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා අරගෙන තියෙන්නේ. නෝන කියලා මහත්තයා කියලා දුව කියලා පුතා කියලා තුරුලට අරගෙන තියෙන්නේ. ඒ එපා කියන පිළිකුල් කියන අසුචි දෙයම නේද? අසුචි ගොඩටම නේද මම කියලා තියෙන්නේ. ඔය බලවමනයක් වෙච්ච වගේ වෙච්ච නොපැසුණු ආහාර ටිකටත් මම කියලා නේද? කෙලවලටත් මම කියලා නේද? සෙමත් මම කියලා නේද? මගේ කියලා නේද? සොටුත් මම මගේ කියලා නේද? පිටත් මම මගේ කියලා නේද? ලෙයත් මම මගේ කියලා නේද කියන්නේ? දහදියත් මම මගේ කියලා නේද කියන්නේ? මේ දෙයත් මම මගේ කියලා නේද කියන්නේ? මුත්‍රාත් මම මගේ නේද කියන්නේ. සඳ මිදුළු මම මගේ කියලා නේද කියන්නේ. බඩවැල මම මගේ කියලා නේද කියන්නේ. ආමාශය නේද මම මගේ කියලා කියන්නේ. අක්මා වකුගඩු නේද මම මගේ මගේ ආත්මය කියලා ගත්තේ. හදවත නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ. හැම මස ඇටකටු නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ. ඉහමොල නේද මම මගේ කියලා අරගෙන තියෙන්නේ. බලන්න මම මගේ කියලා ගන්න පුළුවන් එකක්වත් තියෙනවද? එකක්වත් මම මගේ මගේ ආත්මය කියලා ගන්න බැරි තැනක මම මගේ මගේ ආත්මය කියන අදහසක් ඉපදිලා නේද? ආහාරයෙන් හැදෙන දේවල් බලලා මේ හැදෙන දේවල් එකක්වත් මම මගේ මගේ ආත්මය වශයෙන් ගත නැති දෙයක්. අසුභාසාර දුකට පිළිකුල් දෙය හිරිකිත දෙය. එහෙත් නිබඳු හිරිකිත පිළිකුල් දෙයකට නේද මම මගේ මගේ ආත්මය කියලා අරගෙන තියෙනවා. සත්ත්ව පුද්ගල භාවයෙන් අරගෙන මේ තුරුලට අරගලා තියෙන්නේ ළඟට තුරුළු කරගෙන තියෙන්නේ මේ අසාරා සුද්ධි දුකඳ පිළිකුල් දෙන්නේද එහෙනම් මේ ඇත්ත ඇති සැටියෙන් නොදකින මෝඩකම අවිද්‍යාව නිසාම මේ සුභයි සපයි කියන පුද්ගල භාවයෙන් අදහසක් ඉපදිලා නේද මේක ක්ලේශයක් නේද කිලුටක් නේද අවිද්‍යාව නිසා හටගත්ත කල්පන මෝඩ කල්පනාවක් නේද ඇත්ත ඇති සැටියෙන් බලන කෙනෙකුට මේ කෙස් වලට මම මගේ මගේ ආත්මය කියලා හිතා වේද කියන්න වේද ඒක ආසාවෙන් දෝතට අරගෙන තුරුළු කරගන්න හිතේ ලොම් ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් අනේ සපයි සුබයි කියලා දෑතට අරගෙන නාසයට කිත්තු කරගන්නේ නියපොතු දත් ටික සැබෑවට දැක්කොත් ඒකට මම මගේ කියලා ළඟට තුරුළු කරගන්න වේවි. හැම මාස නහර වැල් ටික ගලවලා දුන්නොත් මම මගේ කියලා දෑතට තුරුළු කරගනින්නේද? ඇටකටු ටික බඩවැල් ටික අරගෙන දුන්නොත් හදවත අක්මාව ගලවලා ගත්තොත් වින් කරලා ගත්තොත් මේවා එකක්වත් මම මගේ මගේ ආත්මය කියලා තුරුළු කරගන්න දෑතට ගන්න පුළුවන් කෙනෙක් හිටියේ විවිධ ලෝක. එහෙනම් මෙබඳු අසුභාකාර දෙයක් නේද මම මගේ කියන අදහසින් අරගෙන තියෙන්නේ. තෘෂ්ණා දෘෂ්ටියෙන් අරගෙන තියෙන්නේ. එහෙනම් ඔන්න හොයා ගන්නවා මෙබඳු දුක් වූ අසුභ වූ අසහර වූ කය ඇත්ත ඇති සැටියෙන් නොදකපු නිසා මම මගේ මගේ ආත්මය කියන සත්පුද්ගල භාවයෙන් මේ කෙලෙස්යක් අටගෙන මේක නේද දුකට හේතුව දුක හොයා ගන්නවා දුකට හේතු හොයා ගන්නවා මේ හේතුව නිසා නේද නැවත නැවත දුක හටගන්නේ මේකය මම මගේ මගේ ආත්මය කියලා බලන තාක්කල් මේකය නිසා නම් තප්ප්‍රමාණ දුක් පීඩා විඳිනවනේ මේ කය මම මගේ මගේ ආත්මය කියන අදහසින් මුදවගත්තු. ඒ තෘෂ්ණා දෘෂ්ටියෙන් මිදුනොත් මේ කය නිසා එන උපදින දුක් උපදින්නෙම නෑ නේද? නැවත දුක් හටගන්නෙම නෑ නේද? Nirodhe පිළිබඳව නුවණක් ලැබෙනවා. එහෙනම් මේ විදිහෙන් මේ කය ඇත්ත ඇති සැටියෙන් බලනකොට සමුදේ දුරු වෙනවා, Nirodhe සාත් වෙනවා, මග්ගද වැඩෙනවා නේද කියන්නේ. සතර නුවණින් යුතුව ආහාරය මූලික කරගෙන කය දිහා බැලුවත් ඔබට පුළුවන්කම ලැබේවි ආශ්‍රවක්තේ කරන නිවන් දොරක්කේ තුලින් විවර කරගන්න ඊළඟට තවත් ප්‍රතිවේක්ෂා කරන ක්‍රමයක් මම එදා කියලා දුන්නා ඒකම ගාක් දෙනකොට පැහැදිලි වුණා සමහර දෙනකොට පැහැදිලි වෙලා තිබුණා ධාතු වශයෙන් බලන ක්‍රමය යථාපච්චයන් පවත්තමානං ධාතු මට්ටමේ වේතං යදිතං භින්දපාත මේ ආහාරයේ ධාතුවක් හැටියට බලන හැටි අපි එදා නිදර්ශනයක් වශයෙන් අරගෙන පෙන්නවා පොළොවේ තියෙන පස් මෙටි ටිකක් වතුර ටිකක් එකතු වුනහම ඒකට කියනවා මෙටි කියලා දැන් පස් කියන අදහස නැති වුණා මෙටි කියන අදහසක් උපන්. ඒකම අපි තවත් ආකෘතියකට හැදුවාම ගහ කියන අදහසක් උපන්නා. ඒකම ඒ මැටි පිළම ආපහු උලි කරලා තවත් ආකෘතියකට වෙනස් කළාම අපට හම්බ වුණ ඇතිලිය කියන අදහස. ඒ මැටි පිළම ආපහු ගුලි කරලා හැදුවාම වෙනත් විදිහකට හාවි කියනද ඒ මැටි පිට ආපහු ගුලි කරලා වෙනස් කළාම අපට හම්බ වුණා මිනිස්සෙක් දැන් බලන්න හොඳින් නැවත වතාවක් බොහොම ලේසියෙන් බොහොම පහසුවෙන් ධාතුව හඳුනාගෙන ආශ්‍රවක්ෂය කරන්න පුළුවන් ධර්ම පරියායක් ධර්ම න්‍යායක් මේ තුල ගොඩනගෙනවා දැන් අපේ පස් ටිකට වතුර ටිකක් මිශ්‍ර වෙලා එනකොට පස් කියන නම අතුරුදන් වුණා මෙටි කියන නමක් ලැබුණා හැබැයි නමක් ලැබුණාට එතන තිබුණේ පස්ම දැන් ඊළඟට එක තමා කෘතියකට වෙනස් වුණාම ඒකට අපි තව නමක් එකතු වුණා ගහක් කිය. දැන් ගහ මැටි වලට අයිතිද මැටි ගහට අයිතිද? මොකද කියන්නේ? හොඳයි ඒකත් ටිකක් මෙහාට වෙනස් වුණාම අපිට හම්බුණානේ ඇතිලිය. ඇතිලිය කියන්නේ මැටිද මැටි කියන්නේ ඇතිලියද? මොකද්ද කියන්නේ? ඈ ඇතිලේ කියන්නේ මැටි. ඇතිලේ කියන්නේ මැටි නේද? කවුරුත් කියන්නේ එහෙමමද? මොකද කියන්නේ? මැටි කියන්නේ මැටි කියන්නේ එකක් හරි. හොඳයි හොඳයි. මෙන්න මේ දෙක වෙන් වෙච්ච නැති එක තමයි අපි මේ සතරේ කාම දුක් විඳින්නේ. මැටි ඇතිලියට හෝ ඇතිලිය මැටි වලට හෝ අයිති වුණා නම් අපිට ওই මැටි පිට වෙනස් කරලා වෙනස් එකක් හදන්න පුළුවන්. ඇතිලිය මැටි නම් ඇතිලියෙන් පුළුවන් දහාවෙක් හදන්න. ඇතිලියෙන් පුළුවන් දහාවෙක් හදන්න. නෑ. ඇතිලියෙන් හාවෙක් හදන්න බෑ. දැන් හොඳට බලන්න ඇතිලිය කියන්නේ මොකක්ද මෙට කියන්නේ මොකක්ද? <laughs> ඕකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. රූපේම ආත්මයයි කියලා ගන්නවා කියන සක්කාය දෘෂ්ටි තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ මෙටිත් ඇතිලියත් දෙකම එකයි කියන්නේ. රූපයත් ආත්මයත් දෙකම එකයි කියන්නේ. මෙටිවල ඇතිලිය තියෙනවා කියලා කියනකොට රූපස්මින්වා අත්තාන රූපෙහි ආත්මයයි. මෙටිවල ඇතිලිය. දැන් අපට තේරුනේ නැද්ද මේ ඇතිලිය කියන එක මැටි වලට අයිති එකක් නෙමෙයි. මේ ආකෘතිය වෙනස් වෙන්න වෙන්න අපි පනවගත්ත සම්මුතියක් කියන එක පේන්නේ නැද්ද? මේක අපි අපි හිතේ උපදවා ගන්න නමක් බව මේ මැටි වල කිසි වෙනසක් නැහැ හැඩේ ආකෘතිය විතරයි වෙනස. මේ හැමතැනකම පස් කියන තැනත් මැටි කියන තැනත් ගහ කියපු තැනත් ඇතිලී කියපු තැනත් හාව කියපු තැනත් මිනිසයා කියපු තැනත් තිබුණේ පස්මයි. ඒක වෙනසක් නෑ. වෙනසක් වුණා නම් වෙනසක් වුණේ ධාතු වේනානත්වයක්. හැඩේ හැඩේ වෙනසක් වුණා. හැඩය පස්පිඩ පිහිටිලි ආකාරය වෙනස් වුණා. ආකාරය වෙනස් වෙන්න වෙනස් වෙන්න සම්මුතිය පැනවීම වෙනස් වුණා. එතකොට මේකට දාපු නම මැටි වලට අයිති එකක්. ඒක අපි ළඟ උපදවාගත් එකක් නේ. රූපේට අයිති එකක්ද ඒක? රූපේට අයිති එකක් නෙවෙයි නම. නම අපි විසින් උපදවා ගන්න අදහසක්. දැන් මෙන්න මේ අදහසයි මේ රූපයයි දෙක වෙන් කරගත්තේ නැති එකේ වැරද්ද තමයි අපි සසරේ මේ තාම දුවන්නේ. දැන් හොඳට තේරුම් ගන්න බලන්න මේ හැම තැනකම මැටි පස් තිබුණේ වෙනස් උනේ අපි උපදවාගත්ත අදහස විතරයි. එක තැනකට පස් කිව්වා, එක තැනකට මෙටි කිව්වා, එක තැනකට දහ කිව්වා එක තැනකට ඇතිලිය කිව්වා එක තැනකට ආරේ කිව්වා එක තැනකට මිනිස්සු. එතකොට මේ හැම තැනකම තිබුණේ එකම ධාතුව. එකම මැටි. පස්පිඬ තමයි හැම තැනකම තිබුණේ. දැන් යම් විදියකින් ගහ මැටි වලට අයිති නම් මැටි ගහට අයිති නම් අපට මේ මැටි පිටින් ආපහු වෙන එකක් හදන්න බෑනේ. නේද? ඇතිලිය මැටි වලට අයිති නම් මැටි ඇතිලියට අයිති නම් ආපහු අපට හාවෙක් හදන්න බෑනේ. නේද? එහෙනම් අපි ඔන්න තේරුම් ගන්න මේ නම පනවපු එක මිනිහා කියලා හාව කියලා ඇතිලිය කියලා ගහක් කියලා මැටි කියලා පස් කියලා පැනවීම අපිට අයිති එක. අපි සිතින් කරන එක. ඒක නාම ධර්මයක්. ඒකට අපි කියමුකෝ නම කියලාම. නම රූපය මැටි. රූපයේ සැබෑ ස්වභාවය මොකක්ද? හැම තැනකම මැටි. හැම තැනකම මැටි වෙනස තිබුණේ නම් වල වෙනසක් තිබුණා. නම් වල වෙනස. එකම මැටි පිටට විවිධ නම් වලින් හැඳින්වලා තියෙනවා. එතකොට දැන් මැටි වලට නම අයිති නම් එකම මෙටි ටිකට එක එක නම් පනවන්න පුළුවන්ද? නෑ. එහෙනම් නමයි මෙටි දෙකක් දෙකක්ද? දෙකක්. මේ දෙක දෙකක්. හැබැයි අපිට මේ වෙනකන් ඒක පෙනුන්නේ අපිට ගහ ගහමයි ඇතිලිය ඇතිලියමයි හාව හාවමයි මිනිසයා මිනිසයාමයි කියන අදහස තමයි එළඹ සිටින්නේ පෙනී සිටින්නේ මෙන්න මෙතන තියෙනවා දුකත් සමුදයත් දෙක එකතු වෙලා. දුකත් සමුදයත් දෙක එකතු වෙලා තියෙනවා. මේ දෙක එකතු වෙලා තියෙන තාක්කල් Nirodhayak මාර්ගයක් දෙකම නැහැ. මේ දෙක වෙන් කරලා බලන එක තමයි මෙතනදී හඳුනා ගන්න ඕන අර ආහාරය ගැන කියන්න කලින් මේක තේරුම් ගන්න. අපි හිතමු මෙහෙම දැන් අපිට මේ ඇතිලියමයි මේ හාවෙක්මයි කියලා අපි ඇඟිල්ල දික් කරලා පෙන්නනවනේ. මේ මේසෙමයි කියලා පෙන්නනවනේ. එතකොට එහෙම පෙන්නකොට එතන තියනවාද මැටි අනේකක් නම අනේකක් කියලා දෙක වෙන් වෙලාද? දෙක එකක්ම වෙලා. දෙක එකක් හැටියටමයි අරගෙන තියෙන්නේ. එතකොට දැන් අපි හිතමු මෙහෙම දැන් මෙතන තියෙනවා රූපය, මෙටි කියන්නේ රූපය, හව කියනවා ඇතිලිය කියන්නේ නම. නමත් රූපයත් දෙක එකතු වෙලා නාම රූපච්ච විඥාන. ඇතිලිය කියන දැන ගැනීමක් තියෙනවා. ඇතිලිය කියන දැන ගැනීම, හාව කියන දැන ගැනීම ඇතුළේ නමයි රූපයයි දෙක එකතු වෙන්නේ. නමයි රූපයයි දෙක එකතු උනේ ඇත්ත ඇති සැටියෙම එකතු කරන්න බලවන්ත මෝඩකම අවිද්‍යාව නිසා එකතු වුණා. මැටි නමයි දෙක දෙකක්මයි. නමුත් මේ ඇත්ත නොදකින කම නිසා අපි හැමතිස්සෙම මේ දෙක එකට එකතු කරමු. එකතු කළාම ඔන්න අපිට හම්බ වෙනවා කාවෙක් හම්බ වෙනවා ගහක් හම්බ වෙනවා මිනිසෙක් හම්බ වෙනවා කියලා. ඇතිලිය කරුණාම විඳුනහම ඊළඟට දුක් වේදනාවක් දැන් හොඳට බලන්න දුක ඇති වෙන්නේත් මෙහෙමයි දුක නැති වෙන්නේ මෙහෙමයි මේ නමත් රූපයත් දෙක එකතු කරලා බලන තාක්කල් විඥාන විඥානපත්තේ නාම රූප නාම රූපත්‍ය විඥාන විඥාන විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා සලආයතන සලආයතන පත්‍යා පත්ත ස්පර්ශය නිසා වේදනා වේදනා නිසා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් මේ දුකේ හට ගැනීම හොඳයි මෙටි ඇති තැන මෙබඳු අදහසක් උපදිනවා මේ උපන් අදහස මැටි වලට හෝ මැටි වලට අයිතිත් නෑ මැටි අදහසට අයිතිත් නෑ මේ දෙක දෙකක් කියලා වෙන් වුණොත් නාම රූප දෙක වෙන් වුණොත් ඇතිලියක් නැඹිලියක් කලයක් හාවේ නුයේ ගෝණයක් කියන දැනගැනීමක් වෙයිද එහෙනම් නාම රූප නිරුද්ධ වෙනකොටම විඥාන නිරෝධයි විඥාන නිරෝධේ නාම රූප නිරෝධයි සලආයතන නිරෝධයි ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාත ජරා මරණ දුක් පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ සියලු දුක් කඳේ නිරෝධය තමයි. ඒ නිසා සියලු දුක් නිරුද්ධ කරන්න පුළුවන් තැනක් අපි මේ කියන්නේ මේක හොඳට තේරුම් ගත්තොත්. පස් තියෙන තැනට නම වෙනස් වුණා මැටි කිව්වා. ඊළඟට තැනට එනකොට ගහ කිව්වා. ඒ මැටි පිටම තවත් විදියකට වෙනස් වෙනකොට ඇතිලිය කියනවා. ඒ මැටි පිටම තව විදියකට වෙනස් වෙනකොට හාවි කියනවා. ඒ මැටි පිටම තව ටිකක් වෙනස් වෙනකොට මිනිස්සෙ කියලා. දැන් හොඳට හඳුර ගන්න නමයි ධාතුවයි දෙක. දැන් නම මෙතනට එකතු නොකළොත් අපිට මෙතන හම්බ වෙන්නේ හුදු රූපස්කන්ධයක්. ස්කන්ධ මාත්‍රයක්. එහෙම නැත්නම් ධාතු මාත්‍රයක්. අපි කියමු පස් ටිකක්. මෙටි ටිකක් විතරයි හම්බ වෙන්නේ. නම ඉවත් කරගත්තා. මෙටි ටිකේ එතකොට වටිනාකමක් නැහැ මේ හැම තැනකම තියෙන්නේ. තමයි. එතකොට වටිනාකම තණ්හාව ගොඩ නැගුණේ මැටි වලට නෙමෙයි. මේ සම්මතයත් එක්ක. එතකොට සම්මතය කියලා කියන්නේ පැනවීම කියලා කියන්නේ මේ සිතින් කරන දෙයක් හිතේ උපදින නාම ධර්මයක් කියලාක වෙන් කරගත්තාම ඒක රූපේට අයිති එකක් නොවේ කියලා රූපේ එතකොට තනි වෙනවා. නාම ධර්මයේ වටිනාකමක් ගොඩ නැගෙන්නේ නැහැ එතකොට. දැන් මෙන්න මේ ආකාරයෙන් හොඳට තේරුම් ගන්න. එහෙනම් මෙතන තියෙන්නේ මොකක්ද? එතන ඇති වෙන නාම ධර්මයේ මොකක්ද? නම මොකක්ද? මේ දෙක එකක් බව හඳුනගන්න. ඒ දැනුම ඇතුව මෙන්න මේ ටික අපි බලමු දැන්. ගහක් හැදෙන්න ස්වභාවික පරිසරයේ ගහක් වැලක් හැදෙන්න උවමනා කරනවා ඒ බීජය පීටවන්න පොළව ඕන වතුර ඕන අවුව සුළඟ ඕන මේ සතර ආධාර කරගෙන තමයි ගහවැල් ගස්වැල් වැඩෙන්නේ එතකොට ගස්වැල් වැඩෙන්නේ අවුව වැස්ස සුළඟ පොළව ආධාර අවුව වැස්ස සුළඟ පොළව කියලා කියනකොට එතන ඊට එහාට ගිහිල්ලා අපි කතා කළොත් මොකද ඒ ටිකට කියන්න තියෙන තවත් තමයි. සතර මහා ධාතුව. එතකොට ඔන්න සතර මහා ධාතුව කියන්නේ ස්වභාවය ඒක රළු අවස්ථාවකට එනකොට අවුව වැස්ස සුළඟ පොළව. එතකොට දැන් ගහ කොළ වැඩෙන්නේ මොනවා ආධාර කරගෙනද? එතකොට ගහ කියලා කියන්නේ තව විදියකින් කියනකොට සතර ඒ සතර මහා ධාතුවෙන් අතුයිති කොළ ගෙඩි මල් කඩාගෙන වෙන් කරගෙන අපි ආහාරයක් කියලා හදාගත්තාම ඒ ආහාරයක් කියලා හදාගත්ත දේ තුල තියෙන මොනවද? එතකොට ආහාරයක් කියලා ගත්ත තැන තියෙන සතර මහා ධාතුව ඒ ආහාර හදාගන්න පෙර ගහේ තිබුණේ සතර මහා ධාතුව ඒ ගහ කියන ධර්මතාවයක් හටගත්තේ සතර මහා ධාතුව පුරාගෙන එතකොට මේ හැමතැනකම තිබුණේ සතර සතර මහා ධාතුව තිබුණ හැබැයි නම වෙනස් සතර මහා ධාතුව සත්වද පුද්ගලද ආත්මද දැන් වත්පතට එනකම්ම අතට ගත්ත පිඟානට එනකම්ම සතර මහා ධාතුව අනාත්මයි. ආත්ම නොවන සත්පුද්ගල නොවන අනාත්ම වූ ධාතුවක් තියෙනවා. දැන් මේ ටික කාලා ආත්මයක් හැදෙන්න පුළුවන්. සත්‍යයක් හැදෙන්න පුළුවන්ද? පුද්ගලයෙක් හැදෙන්න පුළුවන්ද? සත්‍යය හැදෙන්නේ නේද? ඔව් දැන් අපි පුළුවන් කියන තැන ඉන්න හින්දා මේ සැරේ තාම යන්නේ. වැරදි නෑ හරි. දැන් බලන්න ඉතර බලන්න දැන් බත්පතට එනකම්ම තිබුණේ අනාත්ම වූ සතර මහා ධාතු. මෙතනින් මේ කටින් පහලට යනකොට මේ ආහාර සත්‍යයක් වේද? පුද්ගලයෙක් වෙයිද? ආත්මයක්. දැන් මේ සතර මහා ධාතුව උරාගෙන මොනවද හැදෙන්නේ? දැන් පොළවේ තිබිච්ච බාහිර පරිසරයේ තිබිච්ච ධාතුව උරාගෙන ගහ හැදුනා. ගහේ මූලකේ මූලකේශීන්ගෙන් පොළවේ තියෙන ආහාර හොයාගත්තා. සුළඟෙන් අවුවෙන් වැස්ස ආධාර කරගෙන පොළවලින් හරිතප්‍රද නිෂ්පාදනය වෙලා ආහාර හොයාගෙන ගහ වැඩුණා ධාතු දැන් මේ කටට ගත්ත තැන ඉඳලාම මොකද්ද වෙන්නේ? මේ කයෙත් අර ගහේ සිදුවීමම සිද්ධ වෙනවනේ. කේශ නාලිකාවලින් මේ කටට ගත්ත තැන ඉඳලාම මෙයා හරි උරා ගන්න. බඩවැලේ කෙලවරට යනකම්ම උරා ගන්න. උරාගෙන හැදෙන්නේ මොනවද? කේස් ගස් හැදෙනවා. කොස් ගස් හැදෙනවා කියන්නේ ලොම් ගස් හැදෙනවා. මේවනේ හැදෙන්නේ. කේස් ලොම් නිය දත් අම්මත් නහත්. මේවනේ හැදෙන්නේ දැන්. දැන් බලන්න මේකෙස් සත්වයේද පුද්ගලයේ. ලොම් සත්වයේද පුද්ගලයේ. එතකොට මේ ධාතුව නිසා හටගන්න එකක්වත් තියෙනවද සත්ව පුද්ගල කියලා ගන්න. මේ ආහා පිඟානට එනකන් විතරක් නෙමෙයි දැන් මෙතනක් තියෙන ධාතුවම නෙමෙයිද? කෙස් කියන්නේ ධාතුව නෙමෙයිද? ලොම් කියන්නේ ධාතුව නෙමෙයිද? නිය දත් හම මස කියන්නේ ධාතුව නෙමෙයිද? නහර ඇටකටු ඇට මිදුළු අකුවඩු අක්මා දලබු පෙනකලු කියන්නේ ධාතුව නෙමෙයි. මේ හැම අවයවයක්ම බැලුවොත් ධාතුව. අර පොළොවේ ඉඳලා අර එක එක තැන්වලට පරිවර්තනය වෙලා වගේ මෙතනත් තියෙන්නෙම මේ ආහාරය නිසා තත්වේ හටගත්තේ මේ අනාත්ම වූ ධාතුව තවත් ධාතුවක්මයි හැදුවේ ධාතුවක් බවටමයි පරිවර්තනය වුනේ. එතකොට මේ කය කියලා කියන්නේ මේකෙත් තියෙන මොනවද? පට්ඨ වියාපෝ තේජෝ වායෝ. පත්තිගානෙත් තිබුණේවා ආහාරය කියපු තැන තිබුණෙත් ඒක ගහකොළ වැල් මල් වල තිබුණෙත් ඒක අර බාහිර පරිසරයේ තිබුණෙත් ඒක මේ හැම තැනකම තිබුණේ ධාතු. එතකොට ඒ ස්වභාවයක් වූ ධාතුවට එක තැනකදී අපි යව්ව වැස්ස සුළඟ පොළව කිව්වා. ඒකම තව තැනකට රාශි වුණාම ගහක් කිව්වා, වැල් කිව්වා, මල් කිව්වා, කොළ කිව්වා. ඒකම තව තැනකට ආවහම අපි ආහාර කිව්වා. තව තැනකට ආවහම මං කියන. දැන් මේ නම හැමතැනකම වෙනස් වුණාට අර මැටි පිට වගේ හැමතැනකම තියෙන්නේ ධාතුව කියලා දැක්කොත් බලන්න පුරුදු කළොත් වුණොත් මම කියන්නේ මොකද්ද කියන අදහස ඉගෙම තේරෙන්නේ නැහැ එහෙනම් මෙබඳු ධාතුවක් පිටිතන ධාතුව ධාතුවේ හැටියට නොදන්නා කම මත මේ අවිද්‍යාව නිසාම මම මගේ මගේ ආත්මය කියලා මේ ධාතුවට කියනවා දැන් ධාතුව සාධාරණ වෙලා පේනවා. මෙතනක් තියෙන අතනක් තියෙන බාහිරේ ආධ්‍යාත්මෙත්. ඉති අජ්ජත්තං වා බහිද්ධාවා අජ්ජත්ත බහිද්ධාවා මේ දෙකේම තියෙන්නේ. අත්තේමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ කායේ පඨවි ධාතු ඇත ආපෝ ධාතු ඇත තේජෝ ධාතු ඇත වායෝ ධාතු ඇත කියලා දකිනවා එතකොට ධාතුව ධාතුව හැටියට දකිනකොට ඉබේම පේනවා සමුදය. එහෙනම් මේ බඳු ධාතුවක් ඇති තැන මම මගේ මගේ ආත්මය කියන අදහසක් නේද තියෙන්නේ? සිතින් උපදවාගත් අර මෙටි ඇති තැන එක එක නම් පනව ගත්තා වගේ පැනවීමක් නේද තියෙන්නේ මේ. සිතින්ම උපදවාගත්ත කෙලෙසයක් නේද මම මගේ මගේ ආත්මය මේ තෘෂ්ණා දෘෂ්ටියෙන් මේ ධාතුව ආත්ම කොට ඇසුරු කරන නිසා මේ රූපේ සිදුවෙන විපරිණාමය ස්වභාවික වූ දුක්ඛ ලක්ෂණ වලට උරුමකාරී අයිතිකාරය වෙලා පැත්තක තියෙන දෙයක් කොහෙද යනවා යොඩක් විදාගෙන කන උපනින්න ඒ වගේ මේ පැත්තකට තියෙන යන දුකක් ස්වභාවයෙන්ම විපරිණාමයේ දුකටපත් වෙන රූපයක් මම මගේ කියලා අරගෙන තෘෂ්ණා දෘෂ්ටියෙන් අල්ලගෙන ස්වභාවයෙන් පිරෙන ලෙඩ වෙන පිළිවෙන මේ කය මම කියලා අරගෙන දැන් ලෙඩ වෙන්නේ කවුද මම දිරන්නේ කවුද මැරෙන්නේ කවුද ඉතින් දැන් ධාතුව ධාතුව හැටියට දැක්කොත් දුක දුක හැටියට දැක්කොත් මම මගේ කියන අදහස ක්ලේශයක් නම් දැන් රූපයේද වැරද්ද තියෙන්නේ දුකෙන් මිදෙන්න තියෙන්නේ කොතනින්ද ඉතින් කෙලෙසයි දුරු කරගන්න තියෙන්නේ එහෙනම් දුකට හේතුව සමුදය අපට හම්බ වෙනවා මෙන්න කෙලෙසි උස්නා දෘෂ්ටි මාන මම මගේ මගේ ආත්මය කියලා ගත්තා. අදහස කෙලෙස්ය දුරු කරගන්න. දැන් කෙලෙස්ය දුරු කරන්න කියලා මොකද්ද කරන්න තියෙන්නේ? කෙලෙස්ය යෙදෙන්නේ ධාතුව ධාතුව හැටියට නොදකින්න තැන. අසුබේ අසුබේ හැටියට නොදකින්න තැන රූපේ මම මගේ මගේ ආත්මය කියලා අදහස එළඹ සිටිනවා. දැන් අපේ නොනවතීම රූපයේ ඇත්ත ඇති සැටීම බැලුවොත් දුක දුක හැටියට දකිනකොට ධාතුව ධාතුව හැටියට දකිනකොට ධාතුව මම වගේ කියන වෙයිද? වෙන්නේ නැහැ. ධාතුව හැටියට දකිනකොට මෙතනක් තියෙන ධාතුව, බත්පතේ තියෙන ධාතුව, ගහකොළ වැල් වලක් තියෙන ධාතුව, ස්වභාවික පරිසරයේ හැමතැනකම තියෙන ධාතුව එනම් මේ ඔක්කොම මම වෙන්න ඕන, මගේ වෙන්න ඕන, මගේ ආත්මය. එහෙනම් එයා දකිනවා පොදුවේ ලෝකයේ තුලම පවතින ධර්මතාවය මේ ධාතුව මේ ධාතුව ධාතුව ඇටිර නොදන්නා විද්‍යාව නිසා මොකද සංඛාරයක් හටගන්නේ එනිසා විඥාන නාම රූප තලආයතන ආදී මේ දුක හට ගන්නවා මේ දුක දකිනවා මේ ධාතුව ධාතුව හැටියට දකිනකොට මේ වැරදි සංඛාරයේ දුරු වෙලා විද්‍යාව දුරු වීමෙන් සංඛාර නිරෝධ වෙනවා සංඛාර නිරෝධයෙන් විඥාන නාම රූප සලආයතන මේ දුක නිරුද්ධ වෙනවා නේද කියන්නේ දහම් හොඳටම දකිනවා දුක්ඛ නිරෝධය දකිනවා මේ අනුව නැවත නැවතත් මෙන්න මේ ගන්න ආහාර පිළ ආහාරය හදලා දෙන්නේ මොනවද කියලා ධාතුවක් හැටියට බලන්නත් පුළුවන් අර ඉස්සෙල්ලා අපි අසුබ වශයෙන් දුක් වශයෙන් බැලුවා එතන වෙන වෙනම බැලුවා අපි සත්පුද්ගල ඉන්නවද කියලා එතන හම්බ වුණෙත් නෑ දෘෂ්ටියක් බව හමු වුණා මේ ආකාරයෙන් ධාතුව ධාතුව හැටියට බලනකොට මොන අපිට පුළුවන්කම තියෙනවා. දැන් විමසලා බලන්න ඕන අර නිදර්ශනයේදී ගත්ත ටික. මැටි ටික ඇතිලියද ඇතිලිය මැටිද? දැන් අපිට හම්බ වුණා මැටි ඇති තැන ඇතිලිය කියන අදහසක්. එහෙනම් මේ බඳු ධාතුව ඇති තැන මම කියන මගේ කියන අදහසක් මේක තියෙනවා. දැන් මෙටි මෙටි හැටියට හඳුනා ගන්න බැරි වෙච්ච තැන ධාතු ධාතු හැටියට බැරි වෙච්ච තැන අපිට මෙටි ඇතිලියක් දෙකම එකක්ම වෙලා පෙනුණා දෙක එකක්ම වෙලා පෙනුණා නාම රූප ප්‍රත්‍ය වුණා ඒ නිසා ආයතන උපන්න ස්පර්ශ වේදනා සංඥා චේතනා අර කර්ම ක්ලේශ දක්වාම ජරා මරණ දක්වාම දුක ඇදුනා මේ දෙක වෙන් වෙනකොටම දුක වෙන් වෙන බව පෙනුණා. එහෙනම් මේ ධාතුව වෙන් වෙනකොට අත්පුද්ගලාත්ම කියන මම මගේ මගේ ආත්මය කියන අදහස වෙන් වෙනකොට පැවැත්මක් නෑ මේ දෙක. එකතු වෙච්ච තැන තමයි පවතින්නේ. නලකපාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක්. බටමිටි දෙකක් එකට එකතු කළොත් මෙහෙම හේතු කරලා තියන්න පුළුවන් එකක් වැටුණොත් අනිත් එකක් වැටෙනවා එහෙනම් මේ නාම රූප දෙක එකතු වෙන තාක්කල් මේ පැවැත්ම තියෙන්නේ. අපි තේරුම් ගත්තොත් නමයි රූපයයි දෙකේ වෙනස. මේ දෙක දෙකක් බව, මේ දෙක එකට අයිති කරන්න බැරි බව තේරුම් ගත්ත තැනම මේ සියලු දුකේ ගෙවීම වෙනවා. ඒ නිසා අපි ආහාරය ගන්නකොට අර අසුබ වශයෙන් වගේ බලන්නත් පුළුවන්, මේ ධාතු වශයෙන් බලන්නත් පුළුවන් කය දිහා බලනකොට එතකොට මෙන්න මේ ධහම පවත්වාගෙන යන්න මේ Brahmacharyaවේ පවත්වාගෙන යන්න මේ බඩගිනි දුකත් එක්ක බෑ. මේ තියෙන දුක් වේදනා නැති කරගන්න ඕන. එතකොට ආහාරයේ වළඳාවි හැබැයි තණ්හාවෙන් නම් නෙවෙයි මේ ධම්මග වඩාගෙන යන්න අවශ්‍ය ප්‍රමාණය. තියෙන දුක නැති කරගෙන අලුත් දෙකක් ඇති කරගන්න කන්නේ නෑ. දැන් අපි බඩගින්නට කාලා ඊළඟට කාලා වැඩි කියන. කොසල් රජුරෝ වගේ. එහෙම කන්නේ නැහැ. එතකොට ප්‍රමාණයට අනවජ්‍යතාච නිවැරදි භාවයක් තියෙන පාසු විහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පණවන්නේ බත් දානි වළඳලා වතුරත් බිව්වට පස්සේ තව බත් බිඳු හතරක් පහක් වළඳන් බඩේ එහෙමනම් තමයි භෝජනම් ඉච්ඡ මත්තන් මෝ භෝජනේ මාත්‍රාව දැනගත්තා වෙන්නේ. ඉතින් මේ විදිහෙන් ආහාරය පිළිබඳව වළඳන වෙලාව මේ කය මෙබඳු ආකාරයෙන් ඇසුරු කරනකොට අපට වැඩෙන්නේ සීලය. කායානුපස්සනාව අයිති වෙන්නේ සීලයට, සීලස්කන්ධයට. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව දෙක අයිති වෙනවා සමාධිස්කන්ධයට. ධම්මානුපස්සනාව අයිති වෙන්නේ ප්‍රඥා ස්කන්ධයට ස්කන්ධ වශයෙන් ගත්තා. මේකට හොඳ නිදර්ශනයක් තියෙනවා සරියුත් හාමුදුරන්ගේ චරිතය. සරියුත් හාමුදුරන්ට දවසක් පුංචි හාමුදුරු කෙනෙක් සාමණේර හාමුදුරු කෙනෙක් චෝදනාවක් කළා. සරියුත් හාමුදුරන්ගේ සිවුරු කොටක් ඇඟේ හැපුණා කියලා. මහා බරපතල චෝදනාවක් කළා සරියුත් හාමුදුරන්. සරියුත් හාමුදුරුවෝ අග්‍ර ශ්‍රාවක වුණාට තාම සිවුරු පොරව ගන්නත් බෑ. මේ අනුන්ගේ හැඟේ සිවුරු අපගෙන යනවා ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ පැමිණිල්ල ගියා. බුදුරජාණන් වහන්සේ දිව්වලක් පිරිස ඉදිරියේම මේ පැමිණිල්ල විභාග කළා. අග්‍ර ශ්‍රාවක කියලා නිදහසක් නැහැ. බොහොම සාධාරණයි. පැමිණිල්ලක් ආවොත් සිව් පිරිස ඉදිරියේ විභාග කරනවා. බුද්ධ රාජ්‍යනේ සරියුත් හාමුදුරුව හරි සිංහනාදයක් කළා. බුදුරජාණන් වහන්සේ ඇත්තද සාරිපුත්තයනි කරන චෝදනාව කියලා විමසක වෙලාවේදී උන්වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ යෞවනයේ හෝ යෞවනියක් සොළොස් හැවිරිදි වයසේ යෞවනයේ හෝ යෞවනියක් නාලා සුවඳ ගල්වලා ලස්සනට ඇඳුම් පැළඳුම් ඇඳලා පැළඳලා ඉන්න වෙලාවේ ඒ බඳු කෙනෙක්ගේ කරේ කුණු වෙච්ච බලුකුණක් හෝ ගැරඬිකුණක් හෝ එල්ලුවොත් ඒ අයට ඒක කොච්චර පිළිකුලක් වේවිද? සාමීනි මම මේ කය පරිහරණය කරන්නේ බඳු පිළිකුල. හැම මොහොතකම මම මේ කය පරිහරණය කරන්නේ බඳු හැම ගැඟීමකින්. අර යෞවනයේ කුගේ යෞවනයේ කුගේ කරේ නාලා පිරිසුදු වෙලා සුගඳ ගල්වලා ඉන්න වෙලාවේ කුණු වෙච්ච ගැරඬිකුණක් බලුකුණක් එළුවොත් උච්චර පිළිකුල්ද ඒ බඳු පිළිකුලකින් මම මේ කය පරිහරණය කරන්න කියලා උන්වහන්සේ කරේ උතර බුදුහාමුදුරු ඉදිරියේ සියල්ල දත් සියල්ල දකින බුදුරජාණන් වහන්සේ ළඟ ප්‍රකාශ කළා මේ ප්‍රකාශනයේ කියවෙනකොටම අර බිත්තු වේවුලන්න ගත්තා උන්වහන්සේට දරා ගන්න බැරි වුණා මේ සරියුත් හාමුදුරුවන් විසින් නවතේ අන්න උන්වහන්සේලා කය දිහා බලලා තියෙන නිබඳු ආකාරය. ඊබඳු ආකාරයකින් බලනකොට කිසිම විදිහකින් මේ කයින් වරදක් තව කෙනෙකුට වෙන්න විදිහක් නැහැ. එතකොට උන්වහන්සේලා පිළිකුල් දේ පරිහරණය කරන්නේ බොහොම ප්‍රවේශමයි. දැන් අපි හිතන්න මෙහෙම මොනවා හරි දුකක් අපට දැනෙනවා. අපි දැන් මේ දුගඳ කොහේද කියලා හොයාගන්න ඕන වුණාම අපි පරිස්සමෙන් යඩිය තියන්නේ ගෑවි කියලා. එබුමත් ටිකක් උස්සලා අල්ලගෙන බොහොම ප්‍රවේශමෙන් අඩිය තියන්නේ මේ ඇඟේ තවරෙයි කියලා. එතකොට යම් කෙනෙකු මෙන්න මේ වගේ මේ කය දකිනවා නම් මේ කයේ ඉරියව්වක්වත් තව කෙනෙකුට අහිත වෙනස පවතින්නේ නැහැ. ඒ තරම් ප්‍රවේශමෙන් මේ කය පරිහරණය වෙනවා. එනිසායි පටිසේවනාපහතබ්බා පත්‍යවේක්ෂාවේදී මේ කය ගැන සැලකිලිමත් වෙනකොට ආහාරයේ පිළිබඳව රස තණ්හාමේ ක්‍රීඩා පිනිස මදේ පිනිස අලංකාරයේ පිණිස සැරසිලි පිණිස මේ ආහාර වළඳන්නේ නැහැ. ශරීරය ලස්සන කරන්න, ශක්තිමත් කරන්න ආහාර වළඳන්නේ පුත්‍ර මාංශ උපමාවෙන් කිසිදු තණ්හාවක් නැතුව යන්තම් මේකයි පවත්වා ගැනීම සඳහාම හිමස්ස කායස්ස තිතියා මේකයි හුදෙක් මේකයි පැවැත්ම සඳහා යාපනා යැපීමේ පමණට යැපීමේ පමණට භ්‍රමචර්යාවට අනුග්‍රහ පිණිස බඩගිනි වේදනා නැති කර ගැනීම පිණිස පැරණි වේදනා නැති වෙන්න අලුත් වේදනා ඇති නොවෙන්න නිවැරදි භාවයේද පහසු විහරණයද ඇති වෙන විදිහෙන් බත්පත පරිහරණය කළා වී මේ විදිහෙන් කය දකින තැන. ඉතින් අපි පුරුදු කරන්නට ඕන මේ අසුබ වශයෙන් හෝ බත්පත දිහා බලන්න. එහෙම නැත්නම් ධාතුවක් ඇටියට බලන්න. ඒ වගේමයි සීනාසන ආවාස නිවාසත් අර විදිහමයි පටිසංඛායෝනිසෝ තේනාසනං පටිසේවති සීතත් පටිඝාතාය උනත් පටිඝාතාය දන්සමත් වාතා තපදිරින් ගත සම්පත්තානං පටිඝාතාය යාව දේවතු පරිස්සේ විනෝදනං පටිසල්ලානාරාමත්තං සීතලෙන් උස්නේන් මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් අවුසුලන් වලින් වාපිත් වලින් සර්පාදීන්ගෙන් අනතුරු වලක්වාලීම පිණිසත් උතු පරිස්සේ විනෝදනං ඍතු විපර්යාසයන් නිසා පීඩා වළක්වා ගැනීම පිණිසත් විනෝදලං භ්‍රමචර්යාවට වීර්ය වැඩි වීම පිණිසත් පටිසල්ලානාරාමත්තං ධ්‍යාන සමාපත්තීන්ට සමවැදීමට උපකාර පිණිසත් නියාවාස නිවාසයේ ඇදුර පොත්තේ පරිහරණය කරනවා මේ නුවණ එළඹ සිටින්නට ඕනේ එළඹ සිටින්න නම් අපි බලන්න ඕන අර කය පිළිබඳව මේ කය වෙහි ගුලන් වලට අසුන වෙන්න නොදී ඉන්නට හසු වෙන්න නොදී වාතයට හසු නොවෙන්න නොදී නැති මදුරුවන්ට හසු වෙන්න නොදී රකින්න ඕන එක යමක් ප්‍රවේශමෙන් රකින්න ඕන නම් ඒක දුබල දුර්වල දෙයක් අත්ද අසරණ දෙයක් කයෙහි ඒ අන්ත අසරණ භාවය දුක් සහිත බව මේ පුංචි දෙයකින් පවා මහා දුකකට පීඩාවකට පත් වෙන බව විපරිණාමයට පත් වෙන බව දකිමි. මේ දුබල කය පේන පින්දූපමං රූපං කුඹූපමං කාය මෙමං විදිත්වා. කුඹල් කරුවා තනූ වළඳ දිදි ළමයි අවසන්නේ. පෙන පිළේ කිසි හරයක් නැහැ. රූපයේ පෙන පිටක් වගේ නැටි වළඳක් වගේ. ඉතින් ඒ බඳු කය බොහොම පරිස්සමෙන් අපිට මේක ලස්සන කරන්න උදඟු වෙන්න මානෙයට පත් වෙන නෙමෙයි මේ ආවාසිය. දුබල දේ රැකගැනීම. අවබෝධයෙන් නුවණින් ආවාස නිවාස පරිහරණය කරනකොට ඒ පිළිබඳව තණ්හා මාන කෙලෙස් උපදින් తీරක් නැහැ. බෙහෙත් හේත් ගිලම්පස ටික පරිහරණය කරනකොට මේ ලෙඩ වෙච්ච තියෙන දුක් වේදනාවන් නැති කර ගැනීම පිණිස නිරෝගී බව රැක ගැනීම පිණිසයි මේ බෙහෙත් ටික පරිහරණය කරන්නේ වතුර පැන් ටික දියම්පත් ටික වළඳන්නේ. එතකොට මේ ටික නොලැබුණොත් වතුර ටික නැති වුණොත් ගිලම්පත් ටික නැති වුණොත් බෙහෙත් ටික නැති වුණොත් මේ කය මහා දුකටපත් වෙනවා. මරණය හෝ මරණයා කන දුකටපත් වෙනවා මම මගේ මගේ ආත්මයක් මේ බඳු දේ යටත් නැතත් රකින්න පුළුවන් නේද මම මගේ මගේ ආත්මේ නොවන නිසාම මේ උපකාරක ධර්මයන්ගෙන් මේක රැක ගන්න ඕන කියන නුවණ ඇතුව මේවා පරිහරණය කරනකොට අනාත්ම සංඥාවක පිහිටා මේ සිව්පසේ පරිහරණය කරන්න ඕන කියන එකයි මේ ධර්ම තුල සබ්භාස සූත්‍රයේදී ප්‍රතිවේක්ෂා වශයෙන් ප්‍රජානන වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් මේ ආකාරයෙන් දුක දුක හැටියට දකිනවා, සමුදය හඳුනා ගන්නවා, නිරෝධයේ මාර්ගයේ සතර නිවන ඇතිව මේ සිව්පසේ පරිහරණය කරනකොට අන්න රතියදා කතා කළ පෙර කතා කළ දර්ශනයෙන් යුක්තයි. දර්ශනයෙන් යුක්තව මේ සිව්පසේ පරිහරණය කරන කෙනාට ආශ්‍රවක් ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාවෙන් නුවණින් යුක්ත බැවිනියා දම්පිලේවුවත් ඔහුට පුළුවන්කම තියෙනවා ආශ්‍රවක්ෂයකට ලබන රහත් ඵලයේ ලබන්නට අර අපි එදා මතක් කරලා දුන්න භාගිනී මුංගරක්කිත ආමුදුවන්ට වගේ උන්වහන්සේ දම්පිලේ දිරහත් උනේ පාත්‍රය යතේ තියාගෙන මේ පරිහරණ සිව්පස පරිහරණය ප්‍රතිවේක්ෂාවනුවමින් කරලා ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ ක්‍රියාවන් ක්‍රම අනුගමනය කරලා ප්‍රතිවේක්ෂාව අඩු තරමින් සිල්පව සමාදන් වූ දවසකදීවත් මේ කැමැති ආකාරයෙන් ආහාරයේ පිළිබඳව සිව්පසයේ පිළිබඳව නුවණින් ප්‍රතිවේක්ෂා කොට බලා ඒ තුලින් ආශ්‍රවක්ෂේ කොට ලබන උතුම් නිර්වාණ අවබෝධය වහවහම ඔබ හැම දිනාටම ලැබේවා සැලකීමි. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං තතං වනේසු බ්‍රහ්ම රාජවරු දිව්‍ය රාජවරු ඇතුළු සියලු දේව මණ්ඩලයටත් සින්නත්පත් වේවා දිවයිස වැඩි දියුණු වේවා පතන බෝධීන් නිවැරදි සංසිප්පා හැම දිනානමින් නැසීමේ පරලෝකියා වූද මේ ස්ථානයෙන් සංඝ පරපුරයෙන් පින්බලාපොරොත්තු වන්නා වූද අපි හැම දෙනා ගිය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී උපකාරක වස්තාරක හැම දෙනාට මේ පින්වත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා නන්දහසින් සාදු කියලා තම තමන්ටත් හැදුවැඩ ගුරු දෙමාපිය දුවා දරුවන් ආදී පවුල්වල පෑම සියලු දෙනාටත් ඉතින් බලයෙන් කුසල බලයෙන් කුමරුවන් යන්නේ අගෙන් සපත ශාන්තිය සාධිෂණ සිරින් දුක් නිරෝධ සම්පත්තිය චිරදී වේවා වදුරු බාධක මග හැරේවා දුර්ජන සිරින් දේවා සත්‍තුරු සතුරුම ලැබේ සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන අමා නිවන් සුව කල්වේවා හැම දිනාටම ලැබේවා කියලා කියනවා අභිවාදන සීලෙක්ස නිච්ඡං මුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවං සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වෙත අතෝ නිබ්බාන සම්පත්ති මිනාසේ සම්ජති